ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ විශ්ව කීර්ති ශ්‍රී ධම්මපාණී ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदम् ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා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 ඒකං ධම්මං අතීතස්ස භික්ඛවේ පුරිස පුග්ගලස්ස නාහං තස්ස කිංචි පාපකම්මං අකරණීයන්ති වදාමි කතමං ඒකං ධම්මං යතයිදං භික්ඛවේ සම්පජාන මුසාවාදේති තී සද්ධාවන්ත පින්වතුනි අද මම බණ දේශනාව සඳහා ඔබට මාතෘකා කළේ කොද්දක නිකායේ ඉතිබුත්තක පෙළෙහි සම්පදාන මුසාවාද සූත්‍රයයි. දිනක් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දේවරම් වෙහෙරේදී විශාල ස්වාමින් වහන්සේලා පිරිසක් මැද ධම්සභා මණ්ඩපයේදී මේ විදියට අදහස් ප්‍රකාශ කළා. මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෙක් ඉන්නවා එයාට කරන්ත බැරි පාප කර්මයක් නැහැ. කවුද මේ පුද්ගලයා? දන දන බොරු කියන කෙනා. දන දන බොරු කියන කෙනාට කල නොහැකි පාප කර්මයක් නැහැ. ඒ තරමටම මුසාවාදයේ තිබෙන භයානකකම මේන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සම්බුදු පියාණන් වහන්සේ සවැත්නවර දේවරම් වෙහිදී විශාල පිරිසක් පිළිවදා බණ කියනවා බුදුරජාණන් වහන්සේගේ කීර්ති නාමය සෑම තැනම පැතිරුණා ධර්ම රත්නේ ගුණ බලය සංඝ රත්නේ ගුණ බලය සෑම තැනකම පැතිරුණා තෙරුවන් ගුණ බල මහිමයේ වටිනාකම සෑම කෙනෙක් අතරම ප්‍රචාරය වුණා. දෙව් මිනිසුන් අතර බුදු පියාණන් වහන්සේ ඇතුළු තෙරුවන් පිළිබඳව වටිනාකම රැව් පිළිරැව් දුන්නා. මේ නිසාම තීර්ථකයන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එයාලාගේ ස්ථාන ආරාම වැසී ගියා. ඒගොල්ලන්ට ප්‍රත්‍ය පහසුකම් නැති වුණා. විශාල පිරිස් ඒගොල්ලෝ අතහැරියා. බුදු පියාණන් වහන්සේ සොයාගෙන ගියා. ඒ ගිය සෑම කෙනාටම ඒකාන්තයෙන්ම විමුක්තිය ලැබුණා. දරන්ත බැරි තරම් කෝපයක් තීර්ථකයන්ට ඇති වුණා. බුදු පියාණන් වහන්සේගේ කීර්ති නාමයට මොන විදිහෙන්ද කැලලක් ඇති කරන්න කියලා මේගොල්ලෝ බලාගෙන හිටියා. දන්න જાති සේරම කළා. මේගොල්ලෝ උපායක් යෙදුවා. තීර්ථකායවම අදහන් බොම රූමත් කාන්තාවක් චින්චි මානවිකාව. එයාව මේ සඳහා උපයෝගී කොටගෙන නිරන්තරයෙන් දේවනම් බෙහෙරට සෙනග එන යන වෙලාවලට මේ චෙන්චි මානවිකාවවත් දේවරම් වෙහෙරට පිටත් කළා. ඇයත් ඇවිත් හොඳට වඳිනවා. මල් පහන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. කාලයක් ඔහොම ආවා කියා. මේ එහෙම කොයිතරම්ද කියනවනම් අවේලාවෙත් එන්න පටන් ගත්තා. අවේලාවෙත් යනවා එනවා දෙව්දම් වෙහෙරට. කා හතරක් කසුකුසුවක් ඇති වුණා. තවත් ටික දවසක් ගෙවුණා. බුදු පියාණන් වහන්සේ විශාල පිරිසක් පිරිවනා බණ කියන දවසක් දහස් සංඛ්‍යාත පිරිසක් හිටියා. රාජනාජ මහමාත්‍යවරුත් හිටියා. අපමණ හාමුදුරුවරු හිටියා. මේ සියලු දෙනා මැද බුදු පියාණන් වහන්සේ බණ කියන අතරේ චෙන්චි මානවිකා වත්තාව. මෙයා බොහොම නරක විදියට අර ජනතාව මැද බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. අපහාස කළා. ඔබ තන ඉඳගෙන බණ කියනවා. මේ මට වෙලා තියෙන දේ පේන්නේ නැද්ද? ඔබ නිසා මට දරුවෙක් ලැබෙන්නයි. මෙතන ඉඳගෙන බණ කිය කී ඉන්නවා. මම ගැන බලන්නේ මොකොත් නැහැ. දුක සැප සොයන්නෙත් නැහැ. මේ ලැබෙන්න ඉන්න කෙනාට මොකද කරන්නේ කියලා හොයන්නෙත් නැහැ. මේ තරම් නරක විදියට මහා භයානක විදියට වචන හසුරුවමින් ඇය බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. කත්මාන කච්ච මුදරං ඉව ගබ්බිනීය චින්චාය දුත්ත වචනං ජනකාය මැජ්ජේ මහා ජනතාවක් මැද බඩේ දරමිටියක් බැඳගෙන ඇවිත් දුෂ්ට වචන කියමින් නරක වචන කියමින් සදාවක් මැද නොවෙච්ච දෙයක් වෙච්ච දෙයක් හැටියට කියමින් ඇය මේ කරපු භයානක ප්‍රකාශය සද්දවින්දුගේ පඳුපුල් ආසනයේ පවා උණු වුණා. අහස පොළව නොහුලන මේසා බරපතල් වචනවලින් බුදු පියාණන් වහන්සේට චෝදනා කරපු චින්චි මානවිකාවට දඬුවමක් ලැබෙන්න ඕනේ. සක්දෙවිඳුගේ අනසකානුම එක්තනා දේවතාවෙක් මීයෙකුගේ වේශයක් අදගෙන චින්චි මානවිකාවටත් දැනෙන්නම නැති වෙන්න. ඇයගේ උදරයට රෙංගා දරමිටිය කපා දැම්මා. ඔන්න සත්‍ය වැටහුණා. ජනතාව ඇයට තලාපෙලා පළවා හැදියා. වැඩි දුරක් යන්ත හම්බුනේ නැහැ. පොළව පලාගෙනම අවීචයට ගියා. මොසාවාද බිනීම තරම් භයානක එකක් තවත් තියෙනවද බලන්න. වචන කියනමයි කිව්වම හරියට පරිස්සම් වෙන්නට ඕනේ. වචනයෙන් වැරදි හතරක් කරනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප බොරු කියනවා කේලම් කියනවා සැඩපරුස වචන කියනවා හිස් වචන කියනවා වචනෙන් පරිසංගුණේ නැත්තම් එයාගේ වාචික සංවද භාවය නැහැ ඇට නැති දිව ඕන ඕන පැත්තට හඬවන්න පුළුවන් ඒ නිසා අපි බයක් සැකක් නැතුව කටට එන එන බොරුව කියනවා ඒක හරිම භයානකයි මුසාවාද බිනීමේ විපාකය මෙච්චරයි කියලා කියන්නට බෑ. ඒ තරම්ම භයානක පාප කර්මයක්. බොරු කියන කෙනාට ලැජ්ජාවකුත් නැහැ. සම්පදාන මුසාවාදේන ලැජ්ජා. මෙයාට කිසිම ලැජ්ජාවක් නැහැ. භයකුත් නැහැ. ඕන ඕන හැටියට බොරු කියනවා. ඕන ඕන හැටියට නැති දේ ඇත්තයි කියනවා. ඇත්ත දේ නැත්ත කියනවා. විශේෂයෙන් සභාවක් මැදදී විශාල පෙදෙසක් ඉදිරියේ නොවෙච්ච දෙයක් වුණා කියනවා නම් වෙච්ච දෙයක් නැහැයි කියනවා නම් බොරු සාක්ෂි දෙනවා නම් එය මුසාවාදය මහත් වූ පාප කර්මයක් මිත්‍රව ඉන්න දෙදෙනෙක්ව ભેද කිරීම ඒක තවත් පාප කර්මයක් පිසුනා වාච කේලම් කීම කේලම කියන්නේ වැරද්දක් තවත් වැඩිහිටියන්ට දැනුම් දීම සහෝදරයන් අතර වැරදි වැඩ කෙරෙද්දී අම්මා තාත්තට කියන එක කේලම කියලා අපි හිතනවා. සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යම් අඩුපාඩු ගුරුතුමාට ගුරුතුමියට කියන එක කේලම කියලා අපි හිතනවා. ඒක කේලමක් නෙමෙයි. ඒ අඩුපාඩු පෙන්වා දීමක් දැනුම් දීමක්. සම්පප්පලාප දෙදීමක්. කිසියම් තේරුමක් නැති වචන කියනවා. තේරුමක් නැතිව දොඩවනවා. කෙලවරක් නැතිව කියවනවා. සමහරු තවත් කෙනෙකුට කතා කරන්නට ඉඩක් දෙන්නෙම නැහැ. එයාම කියනවා. බුදු පියාණන් වහන්සේගේ පාදෝවණේ කරන්න. රාහුල පොඩි හාමුදුරුව සූදානම්. වතුර පොරවපු භාජනයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල මේ වතුර බේසම බලන්න. ස්වාමීනි ජලයෙන් පිරීලා තියෙනවා බේසම. දැන් ওই වතුර හලලා දාන්න. ඔක්කොම ටික හලලා දැම්ම. උඩු කුඩු කරලා තියන්න. උඩු කුඩු කරලා තිබ්බා. දැන් කොහමද? ස්වාමීනි වතුර පොඩ්ඩක්වත් නැහැ. හිස්ම හිස්. රාහුල බොරු කියන කෙනාගේ ජීවිතයත් ඔය වගේ. හිස් වාදනය වගේ. කිසිම විදියකින් මෙයාගේ ප්‍රතිඵලයක් නැහැ. සම්පප්පලාප දෙදීමත් තේමයි. පෙර බ්‍රහ්මදත්ත රජතුමා පුදුමාකාර විදියට කියවන්න පටන් ගත්තා. මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ වැඩේම කතා කරනවා. වෙන කිසිම වැඩක් නැහැ. කතා කරන එකම තමයි. මෙයාගේ මහැමැතිතුමාට ඒක හරිම කරදරයක් වුණා. මේ රජතුමාව කොහොමද මේකෙන් ගලවගන්නේ? 17 කල්පනා කළා. දෙන්නත් එක්කම දවසක් රජතුමාගේ උයනට ගියා. අඹ උයන. රජතුමා වාඩි වෙන කළු ගල් වලින් හදපු ආසනයක් තිබෙනවා. ඕකේ රජතුමා වාඩි වුණා. සුළු වෙලාවයි ගත වුණේ. ලේ පෙදාගෙන බෙල්ල කඩා වැටිච්ච කපුටු පැටියෙක් රජතුමාගේ දෙපා ළඟට වැටුණා. ඒ අඹගසේ කපුටු කූඩුවක ඉන්න කුඩා පැටවෙක් තමයි මේ වැටුනේ. බැලුවම කපුටු පැටියෙක් නෙමෙයි කොහා පැටියෙක්. රජතුමා ඇමතිතුමාගෙන් අහනවා. මොකද මේ කොහා පැටියෙක් ලේ පෙරාගෙන බෙල්ලක් කැලිලා. මොකද මේම වුනේ? ඔන්න අවස්ථාවක් ලැබුණ මහ ඇමතිතුමාට. දැන් හොඳයි මෙයාට කරුණු කියන්ට. පින්වත් රජතුමනි මේ ගහේ කපුටු කූඩුවක් තිබෙනවා. ඔය කපුටු කූඩුවේ කපුටිය හා කපුට නැති අතරේ කෙවිලියක් ඇවිත් බිත්තරයක් දැම්මා. කපුටයි කපුටේ හිතුවයි ඒගොල්ලන්ගේ බිත්තරයක් කියලා. එයාලාගේ බිත්තරත් එක්කම මේ පැටවත් රැක්කා. දැන් උන්ට පැටව ලස්සනට හැදෙනවා. මේ අම්මා තාත්තා කෑම ගෙනත් කවනවා. ටික දවසක් යනකොට ලොකු වෙනකොට කපුටට 아무තු ශබ්දයක් ඇහෙනවා. තමා මේ කවන පවන පැටවන් අතරින් එක්කෙනෙක් 아무තු විදිය හඬක් නිකුත් කරන්නේ. කාලය එන්ටත් කලින්, වයස මෝරන්ටත් කලින්, පියාපත් එන්ටත් කලින්, තතු එන්ටත් කලින් මෙයා දැම්මම 아무තු 아무තු හඬවල් නිකුත් කරනවා. මේ විදියේ හඬ නිකුත් කිරීම අපේ වර්ගයට ගැලපෙන්නේ නම් නැහැ. දැම්ම තියාම මෙහෙමනම් ලොකු මහත් උනාම කොහොම කොරයිද? ඒ නිසා මොකද කළේ? කපුටි මේ අමුතු විදියට කෑ ගහන පැතවට කොටලා කොටලා කොටලා මැරෙනකම්ම කොටලා කූඩුවෙන් ගහෙන් බිමට දැම්ම. ඔන්න රජතුමනි ඕනෑමට වඩා කියවන්ට ගියාම අනවශ්‍ය විදියට කතා කරන්ට ගියාම ප්‍රමාණ ඉක්මවා කියවන්ට ගියාම කාටත් වෙන්නේ ওই ටික තමයි. වාචාලකමට දොඩවන එක හොඳ නෑ. කියවනවා කියවනවා ඉවරයක් නෑ. සමහරු කොච්චර එහෙම ඉන්නවද බලන්න. මොන තරම් කතා කරනවද බලන්න. කනට දවුල් ගහනවා වගේනේ. අහගෙන ඉන්න පුළුවන්ද? කියන කියවිල්ලේ සත පහක වැඩක් තියනවාද? කතා කරනවම පමණයි. කාලේ කපන්ට හොඳා. පාළු කපන්ට හොඳයි. පැය රකින්ට යන්ට හොඳයි. නිදි මරන්ට යන්ටත් හොඳයි. මලකෙවල් වල ගෙනියන්ටත් හොඳයි. ඒත් ඉතින් මේ තරම්ම කියවිල්ල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. නිරන්තරයෙන්ම කතා කරනවායි කියන්නේ සිස් පුජ්‍යලය. බුදු පියාණන් වහන්සේ අවශ්‍ය වෙලාවට පමණයි කතාව. අවශ්‍ය දේට පමණයි කතා කරන්නේ. අරමුණක් ඇසුවමයි කතා කරන්නේ. ඒ කතා කරන වචනේ සත්‍යවාදී. ඒකාන්තයෙන් අහන කෙනාට අර්ථයක් සැලසෙනවා. උන්වහන්සේගේ වචන මදුභාණි කනට මීපැණිවක් කරන්න වගේ මිතභාණි උන්වහන්සේ නිතරම කියවන්නේ නැහැ. කියන්නේ දේ තාම ස්වල්පයයි. ඒ සියල්ලම අර්ථ ව්‍යංජන සහිතවයි කියන්නේ. ඒ වගේම මధుර භාණි බුදුරජාණන් වහන්සේගේ වචනවල ලක්ෂණ බලන්න. කුම්භ භාණි තමන් වහන්සේ රඟතේන ඕනෑම කෙනෙකුට ඉස්සෙල්ලාම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. තමන් වහන්සේගේ හඬ අවදි කරවනවා. ඒක තමයි විශිෂ්ටම ලක්ෂණය. ඒව පුරුදු වෙන්න. නිකාම්ම බණ අහගෙන ඉන්නමයි කිව්වට මදි. හොඳ වචන භාවිතයක් තියෙන්නට ඕනේ අපට. මොකද නැත්නම් මේ කට තිබ්බටම හරියන්නේ නැහැමිය කියන දෙයින් ඵලයක් තියෙන්න ඕනේනේ. සනන්තායන්ති කුසුබ්බෝ තුන්හි යාති මහෝ දදි කුඩා කුඩා දිය පාඩවල් ශබ්ද නගාගෙන බහිනෝ දවසක් දෙකක් පායපු ගමන් ඒවට වෙච්ච දෙයක් නෑ හිස් පුද්ගලයාත් එහෙමයි කොච්චරවත් කියවනවා නමුත් තුන්හි යාති මහෝ දදි මහා ගංගාවන් නිශ්ශබ්දව ගලා බහිනවා සාමාන්‍ය පෑවිල්ලකින් පුළුවන් ද ගඟ හිඳවන්න කරන්ත බෑ උදාර පුද්ගලයොත් එහෙමයි කතා කරන්නේ ප්‍රමාණයක් ඇතුව. සමහරු කට ඇරියොත් මොන හරි බොරුවක්. කිව්වොත් මොන හරි කේලමක්. කිව්වොත් මොන හරි කෙනෙකුගේ හිත බින්දෙන වචනයක්. එහෙම නැතිනම් සත පහකට වැඩක් නැති වචන. සමහර දරුවොත් එහෙමයි. පුංචි කාලෙම පුංචි බබාලට කියාදෙන වචන බැලුවම හරීම නරකයි. දෙමාපිය හරියට සැලකිලිමත් වෙන්න ඕන එකක් ඕක. පුංචි දරුවෝ කතා කරනවා සමහර පුංචි දරුවන් බොහොම වැඩිහිටියෝ වගේ යම් දෙයක් අහපු ගමන් පැහිච්ච විදියට උත්තර දෙනවා. සමහර කුඩා දරුවන්ට වැඩිහිටියෝ Tamanට ආස්වාදයක් ලැබීම සඳහා මේ නරක වචන කියා දෙනවා. ඒ ළමයාව කෝප ගන්නවම එයා කටට එන එන එක කියනවා. ගෙරවමයි නමකී ළමයි කතා කරනවා ළමා වචන ඒවා අහන වැඩිහිටියන්ට සන්තෝෂයි. නමුත් මේ ළමයා කියන වචනවල තේරුමක් තියනවාද කියලා ළමයා දන්නේ නැහැ. වැඩිහිටිය ආස්වාදයක් ලබනවා. බැලුවම මේ දරුවා කුණහරප කියන්නේ. වැරදි වචන කියන්නේ. ඒකන ලොකු සන්තෝෂයක් ලබනවා. ඒක හරි මදි. ඒ වගේම කුඩා කාලෙම දරුවන්ට බොරු කියන්න පුරුදු කරනවා. ඒකත් හරිම නරකයි. Taman බොරු කියනවා වගේම දරුවටත් උගන්වනවා. ඉතින් ඒක හරිම භයානකයිනේ. ඇත්තම කතා කරවන්නට ඕනේ. අවංක භාවයෙන් කටයුතු කරන්න. අවංකව දරුවට කියා දෙන්න ජීවත් වෙන හැටි. ඕනෑම කෙනෙකුට සන්තෝෂ වෙන විදියට කතා කරන්න. ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක උත්තමයා. උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුවට එන ජනතාවට ආදරයෙන් කතා කරනවා. ප්‍රියශීලීව කතා කරනවා. කරුණා මෛත්‍රියෙන් යුක්තව කතා කරනවා. ඒ නිසානේ විශාලා මහනුවර ඇතිවෙච්ච මහා තුන්බිය දුරු කරන්න ආනන්ද හාමුදුරුවන් අතින් තමයි බුදුහාමුදුරුවෝ පෙරිත්පෙන් ඉහන්ට පිටත් කළේ. ඒ තරම් කරුණාවන්තයි, ඒ තරම් මිත්‍රශීලී. ආනන්ද හාමුදුරුවන්ව දකින ඕනෑම කෙනෙකුට වඳින්ට හිතෙනවා. වැඳ ගමන් කතා කරන්න හිතෙනවා. කතා කරපු ගමන් මොනවා හරි පූජා කරන්න හිතෙනවා. පූජා කළ ගමන් හැමදාම ඇසුරු කරන්න හිතෙනවා. බලන්න කොයිතරම් ලක්ෂණ චරිතයක්ද කියලා. දැක්ක ගමන් වඳින්න හිතෙනවා, වැඳ ගමන් කතා කරන්න හිතෙනවා. ඒ තරම් ප්‍රියශීලී. සමහර බලන්ටකෝ කතා කරනවා තියා කිට්ටු වෙන්න පුළුවන්. පුදුම විදියට මහා භයානක විදියට ඇස් දෙක රතු කරගෙන ඇස් දෙක උලුප්පගෙන කට ඇද කරගෙන කට ලෑස්ති කරගෙන ඉන්නෙම නරක වචන කියන්නේ. හරීම හිත කැඩෙන වචන කියනවා. මෝඩ වචන කියනවා. හරිම ගාම්‍ය වචන භාවිතා කරනවා. හුඟා දුරට මේ අපි කල්පනා නොකොට කියන වචන බැලුවම හරීම කනගාටුවක් ඇති වෙනවා. දැන් බලන්න නාලාගිරි ඇතා බුදු පියාණන් වහන්සේ ඉදිරියට එනකොට උන්වහන්සේ මොකද කියන්නේ? මොකද පුතා ওই තරම් කෝපයෙන් ඉස්සරහට එන්නේ? මොකද දඩුවෝ මේ ඇතාට කතා කරපු විදිය? මොකද දඩුවෝ ඔය? ඇයි ඔහොම කෝපයෙන් රත් වෙලා ඉන්නේ? බලන්න මොන තරම් මහ භයානක විදියට දූවිලි අවශ්‍යගෙන කොංචනාද කරගෙන සියල්ල පෙරලගෙන දෙවනක් කරගෙන එන සද්ධාන්තයකට බුදුහාමුදුරුවෝ කියනවා මොකද දරුවෝ ඔය තරම් කෝපය සංසුන් වෙන්න. ඒක නේද වටින්නේ. අම්මයි තාත්තයි සහෝදරයත් අහිමි වෙච්ච. ස්වාමියාත් අහිමි වෙච්ච. දරුවෝ දෙන්නත් අහිමි වෙච්ච. සිටු දුවණියක් වුණු පටාචාරා. රැයක් ඇතුළතදී 6 දෙනෙක් Tamanගෙන් ගෙන් වෙලා, ගෙවල් දොරවල් විනාශ වෙලා, මොනතරම් දුකකට පීඩනයකට පත් වෙලා මානසික විකෘතිතාවකයට පත් වෙලා පිස්සියක් මෙන් දුවන පටාචාඩාවට බලන බලන අය ගල් මුල් වලින් ගැහුවා දකින දකින අය පන්න ගත්තා බලන බලන අය අපහාස කළා පිස්සියෙක් පිස්සියෙක් කියලා හැඳින්නුවේ මේ තරම් දුකටපත් වෙච්ච අර තරුණියට තරුණ අම්මට ස්වාමී අහිමි වෙච්ච තරුණ කාන්තාවට මව්පිය අහිමි වෙච්ච දුවණියට සිටු දුවණියක් නේද මේ කවුරුටවත් ඒක වැඩක් නැහැ. පිස්සියක් කියේ දිව්වේ ඇගේ නූල් පටක්වත් නැහැ. ඇයගේ හේතු සම්පන්න භාවයටම දෙව්නම් වෙහෙර පැතුල් වුණා. ඔන්න බුදු පියාණන් වහන්සේ දකිනවා නැගෙනිය සිහිය පිහිටවා ගන්න එක වචනයයි නේද කිව්වි මොනතරම් හිතේශවන්තද බලන්න එතකොට ඇයට කල්පනාවා එකම පුතා නැති වෙලා මියගිය දරුවා මැරිලා කියලාවත් මොහොතකටවත් මේ අම්මා හිතන්නෙම නෑ. කෙසා ගෝතමිය මැරිච්ච මලකුණ දරුවගේ කරේ තියාගෙන ළමයාව සනීප කරන්න පුළුවන් කෙනෙක් හොය හොය යනවා. දෙව්රම් බෙහෙත අසලදීම කෙනෙක් මුණ ගැහෙනවා මොකද මේ? මගේ දරුවා සනීපනේ සිහිනේ වෙද මහත්මේ කොයමින් යන්නේ. ඔය ඔතනම ඉන්නේ වෙද මහත්මයා ගිහින් හම්බ වෙන්න. බැලුවම දෙවුරම් බෙහෙද පැත්ත පෙන්නුවේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. ඉසා ගෞතමිය කියනවා ස්වාමීනි මගේ දරුවට සිහිනය දැන් දවස් ගාණක් මට කෙනෙක් කිව්ව ඔබ වහන්සේ දක්ෂ වේදෙක් කියලා. ඔව් මම දක්ෂ වේදෙක්. මගේ පුතාව සනීප කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් කියනකොට මෑට පිය විසිහිය. ස්වාමීනි මොනවද කරන්න ඕනේ? මොනවා කරන්නද? සුළු දෙයයි ඕනේ. මේ ගෙදරකට ගිහිල්ලා අප ටිකක් ඉල්ලගෙන එන්න. ඒකත් මහ දෙයක්ද? හැම කෙනාම කිව්වේ ළමයා මැරිලා මැරිලා කියලා. බලන්නකො මේ උත්තමයා සැබෑවටම దేవතාවෙද්ද කොයිද? සැබෑම බෙදෙක් තමයි. අප හොයන්ට දුවන්ත හදනවා. ආයි කතා කරනවා. නැගිනිය හොඳට මතක තියාගන්න. කවුරුත් මැරිච්ච නැති ගෙදරකින් ඕනේ ඔය අබ ගන්නට. අනේ මුළු දෙව්දම් වෙහෙර නෙමේ සවැත් නුවර නෙමේ පලාතම දිව්වා. යන යන හැම ගෙදරකම අප දෙනවා. අහනවා කවුදවත් මැරුණද? ඔව් අම්මා මලා, තාත්තා මලා, එක එකනා මලා. ඇයම වටහා ගන්නවා වෙච්ච දේක මහත. මෙතෙක් කල් මම මේ මලකුණක් උසගෙන ඇවිදලා තියෙන්නේ. සම්බුදු පියාණන් වහන්සේ දුකට වේදානන් අන්නය තේරුම් ගත්තා. විසි කරලා දැම්ම හිතෙක් මගේ පුතා මගේ පුතා කියලා. කර ගහගෙන හිටපු මේ මලකුණ වීසි කරලා දැම්ම. දුවලම ගියා දෙවුරම් වෙහෙරට ශාමීනි මං ඔක්කොම තේරුම් ගත්තා. දාරාච මහන්තාච යේ බාලායේච පණ්ඩිතා ලක්ෂණ වචන බුදුහාමුදුරුවන්ගේ නැගෙනිය කුංචි ළමයිත් මැරෙනවා මහලු අයත් මැරෙනවා වේලිච්ච පොල් තියෙද්දි බැට්ටි හැලෙනවා ඒකයි ලෝකේ ස්වභාවය. සබ්බේ මච්චු වසංයන්ති උගත් නෝගත් දුප්පත් පොසත් ඔක්කොමල්ල මරුට වසඟයි. සබ්බේ මච්චු පරායන හැමෝම මායයට පනාද වෙනවා. ওই බණ දෙක ඉස්සෙල්ලා කියන්ට හිටියොත් හරියයිද? බලන්ට බුදු පියාණන් වහන්සේගේ මහා කරුණික වචන බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරද්දී උන්වහන්සේ වචන අවශ්‍ය ප්‍රමාණයට පමණයි කියන්නේ. ඒ මොකද නිකාම්ම කියාගෙන කියාගෙන යන්නේ නැහැ. සමහරු නොඑක් ප්‍රශ්න අහනවා. නිශ්ශබ්දවත් තියෙනවා. අපි නම් එහෙමද? කියෝ කියෝ යනවා. දන්නේ නැති දේවල් කියනවා. නිකාම්ම Taman අඥානවන්ත කෙනෙක් කියලා ඒකෙම ඒත්තු ගන්නවා. සභාවකට ආවම උගතුම් පිරි සමාජයේත මෝඩ කෙනෙක් ඇවිත් එයත් නිශ්ශබ්දව ඉන්න තාක් එයත් මහා දාර්ශනිකයි. නිශ්ශබ්දව ඉන්න තාක් මෝඩ පුද්ගලයා වියතුන් සභා මැදදී එයත් දාර්ශනිකයෙක් වියතෙක්. තමා නූගත් බව දැනගන්න කෙනාත් පඬිතී. එහෙනම් වචන හසුරවල නිකන් අමාදු වැටෙන්න හොඳ නෑ. කියන කියමන තමන්ට අර්ථයක් තියෙන්න ඕනේ. අනුන්ටත් ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ඒකයි වැදගත්කම. ඔහේ කියවන්ට එපා. තමා කියන දේ තේරුමක් ඇතුව කියන්න. බොරු කියන්ට නම් එපා. අර එක්තරා මාළුවෙක් දීවරෙන්ගේ දැලට අහුණා. අහුණා බැලුවම පුදුම ලක්ෂණ මාළුවෙක්. රන්වන් ශරීරයක්. සියලු දෙනාම එක්ව ගොඩට ඇද්දා. මේ තරම් ලක්ෂණ මාළුවෙක් කවදාවත් දැකලා නැහැ. මාළුවාව දියෙන් ගොඩට ගත්තා. ඉතින් දන්නවනේ වතුරෙන් අයින් වෙච්ච ගමන් මාළුවට ඉන්න පුළුවන්ද? උඩ පනිනවා. කට අරිනවා. සුළු මොහොතයි ගත වුණේ. කිසිම කෙනෙකුට එතන ඉන්න බැරි වුණා. මෙයා කට ඇරියා. ඒ කට ඇරිනවත් එක්කම පිට වෙච්ච දුගඳ කිසිම කෙනෙකුට උහුල ගන්න බෑ දරන්න බෑ. කොයි තරම් දුගඳද කියනවා නම් මව් තුරුලේ මමගේ තුරුලේ කිරිබොන කිරිසප්පය පමා මවගේ පපුවට තමන්ගේ නාස්පුඩු උලාගත්තයි කියනවා. ඒ තරම් දුකද බුදු පියාණන් වහන්සේටත් මේ කාරණේ ඉදිරිපත් කළා. පෙර බොරු කිව්ව කෙනෙක් ඔය. ශාමින් වාස කෙනෙක්. බොරු කියලා. බොරු කිව්වා. බොරු කීමේ විපාකයයි ඔය. බලන්ත මූණු කුණුව තව පේතව විඳි ගැහෙත. කට පැත්තක කුණු වෙලා පණුව ගලනවා. කට ඇද කද කද කිව්වේ හැටි කොහමද? හරව හරව කිව්වා දැන් කොහමද? ගොළු බෙලි මල්ල හෙල්ලුවා වගේ කිව්වා කිව්වා දැන් කොහමද? තරම. ඕක තමයි කියන්නේ කට පරිසංකර ගන්නට කියලා. හොඳට නරකට දෙකට කටමය කිව්වනේ. මාළුවා විනාශ වෙන්නේ කට නිසායි. ඒ නිසා කට පරිසංකර ගන්නට. වචන කීමේදී පරිසං වෙන්න. පහත් වචන කියන්ට එපා. ග්‍රාම්‍ය වචන කියන්ට එපා. ලාමක වචන කියන්ට එපා. ග්‍රාම්‍ය වචන භාවිතා කරනවා හරියට අපි. දැන් ඇතම් අය කියන අජපල්. අජපල් කියනවා මේ බලන්න අජපල් නුකදුක. අපේ බුදු පියාණෝ වැඩ සිටි ස්ථානය. ඒ වැඩේ නරකයි කියන්ටනේ ඔය හදන්නේ. කොච්චර ඒ වැදගත් වචනයක් නෙමේ හැල්ලු කරනවා. ඒ වගේම කොයි තරම් කියනවද බලන්න. අපේ බෞද්ධ සාහිත්‍යයේ වටිනා වචන එවැගේම බුදුහාමුදුරන්ගේ චරිතයට සම්බන්ධ බොහෝ වචන කොයි තරම්නම් නරක විදියට හසුරනවද මට නම් ඒක අරහන් කියලා අරහන් කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේගේ විශිෂ්ට ගුණ තුනක්. රහතින්වත් පවුනකොට කෙලසර යන දොඩකට නිකිමූයෙන් පුදට අරහයයි නම කියති මුනිඳුට රහසින්වත් පව් කරන්නේ උත්තමයන් වහන්සේ. සියලුම කෙලෙස් බිඳ දැම්ම උත්තමයන් වහන්සේ. සකල විද පූජා ලබන්ට උන්වහන්සේ තරම් කෙනෙක් නෑ. ඒ වගේ උත්තමයන් වහන්සේ නමක් අරහං බුදු ගුණය. එහෙම හඳුන්වන මේ වචනය Tamange බොහොම ලාමක පහත් වැඩවලට හසුරව ගන්නවා. අරහං මට ඒක එපා වුණා කියන එකයි මේ කියන්නේ. ඒ වගේ වචන අප්‍රමාණවම කියනවා. මං අහලා තියෙනවා සමහර දරුවෝ තමන්ගේ අම්මා තාත්තලා උඹ බම්බලන් කියලා කතා කරනවා. මේ ගැහැණි නිසායි මම මෙහෙම ඉන්නේ. එහෙම කියනවා. තමන්ගේ අම්මට. මිනිහට තේරුනේ පස්සේ වැඩි. මේ තාත්තා ගැනයි කියලා තිනේ පුතා. කොයි තනන්ද බණෙන් පළයන් ගණින් මේ වගේ වචන ඉතාම නරකයිනේ. තිරසන් සතුන් පවා ප්‍රිය වචනයට කැමැති. ජමන් පුතා, දක්කපන් පුතා ගොනා හරකා කියලා කතා කළා. Tamanට පිහිටක් වෙන්න ඉදිරිපත් වෙච්ච ගවයට අදියක් හෙල්ලුවේ නැහැ. මොකද කියලා ඇහුවා. මට කතා කරපු විදිය ගැන මගේ හිත කලකිරුණා. ඔන්න බලන්න. ජක්මක් කියමින් කතා කරනවා. කතා සීපාව වුණත් ආදර වචනයට කැමති. එනිසා මේ නන්දිවිශාල ජාතකයෙන් එම ගවයා කියනවා මම කැමති නෑ මට සැඩ පරුෂ වී කතා කරනවාට. එහෙනම් ඕනෑම කෙනෙක් Taman වෙත නතු කර ගන්නට නම් ප්‍රිය වචන භාවිතා කරන්න. ලක්ෂණ වචන කොයිතරම් තියෙනවද? හිත හැදෙන වචන කියන්න සාතුබස් නෙමෙයි. හිත ගන්නතේ කියලා බොඩු බොඩු කපට ලීලාවට වචන හසුරනවා නම් ඒක අන්තිම නරකයි. කියපු එක ආයි නැහැ කියන්ට එපා. මොන දඬුවම විඳින්න වුණත් කිව්ව දේ නැහැ කියන්ට එපා. ඇත්තම කතා කරන්න. සත්‍යවාදීව Tamange ජීවිතේ ගත කරන්න බොරුව කරන්න එපා. බොරු කියන්නත් එපා. නීච පුද්ගලයාගේ ලක්ෂණය බොරු කීම. හිස් පුද්ගලයාගේ ලක්ෂණය බොරු කීම. සත කපට පුද්ගලයාගේ ලක්ෂණය බොරු කීම. බොරු කීම තරම් පාපයක් තවත් නෑ පේනව නේද? කයින් තුනයි වැරදි කරන්නේ. සිතනොත් තුනයි කරන්නේ. වචනෙන් හතරක් කරනවා. කෝටාරි ජායතේ මුඛේ තමන්ගේ ආත්මේ සිඳ ගන්නක් කෙතීරියක් බොරු කියන්නාගේ කටේ තියෙනවා එනම් ඒ මොකද ඒ කෙතීරිය බොරුව නැමැති කෙතීරිය තමන්ගේ ආත්මේම සිඳ ගන්නවා ලැජ්ජ නැති මිනිස්සු කටට එන එන එක කියනවා හිතට දැනෙන දැනෙන එක කියනවා ඒ කීම නිසා කී දෙනෙක් අවුල් වියවුල් වලටපත් වෙනවද ස්වාමියා ගෙදරට එන්න නෑ කියවනවා කියවනවා කියවනවා බෙදෙන ඒ වගේම මොනවා හරි පොඩ්ඩක් තොලකට ගාගත්තු ගමන් මෙයා තරම් වීරියෙක් නේ. අහල පහල කිසිම කෙනෙකුට බුදිය ගන්නට නෑ. සැලසීමෙන් ඉන්ටර්නෙට්. Taman තරම් වීරියෙකුත් නෑ. උදේට බොහෝම 10ට ගණන් කරන්නත් බැලුවා වගේ යන්නේ. රැයට බලන්ට මෙයාගේ සිංහ වෙස් කාගෙන් හරි බොන හරි චුට්ටක් අරන් තොලකට ගාගෙන මේ. ඒ නිසා ඕක වැරදි වැඩක්. ළමයෙකුට පාඩම් කරන් තිඩක් නෑ. තමන්ම බිහි කරපු තමන්ගේ දරුවට ඉගෙන ගන්න ඉඩ තියන්නේ නැති තාත්තලා මොන තරම් මේ සමාජයේ ඉන්නවද? කියවනවා කියවනවා ඉවරයක් නැහැනේ. ওই තරම්ම දැන් කීයේ ඉඳලාද ඔය කියවන්න පටන් ගත්තේ? මේ gedare මිනිසයන්ට මේ අහලපාලායට ඉඳ හිටින්නවත් බෑනේ. මේ කියන වචන මේ දරුවෙකුට නේද ඔය කතා කරන්නේ. තමන්ගේ බිරිඳට නේද ඔය කතා කරන්නේ. ඔය තරම් පහත් විදියට මේ තරමටම දුර්වලද පහත් මනස පුද්ගලයාගේ අභ්‍යන්තරයයි ඔය එළියට පනින්නේ. එනිසා වචන කීමෙන් පේනවා Taman කොයිතරම් කෙනෙක්ද කියලා. ඒ අනුව හොඳට ප්‍රවේශම් විය යුතුයි. මින් ඉදිරියට හොඳ වචන කියන්න. සමාධියට කරදරකාරී වචන භාවිතා කරන්න එපා. විශේෂයෙන් තොරතෝන්චියක් නැතුව අපේ දරුවෝ පාසලට ආවෙලා වෙතන් කියවනවා. පන්ති බාර ගුරුතුමා ගුරුතුමියට යමක් කියා දෙන්න විදියක් නැහැ මේගොල්ලෝ කියන. ගෙදරත් එහෙමනේ. බලන්න ඔය රැස්වීම් වලදී කටිකේ අමතනවා ඉඳගෙන ඉන්න අය කියවනවා. කටිකේ අමතනවා උඩ තියාගෙන. ඉඳගෙන ඉන්න අය කියවනවා. එතකොට අපි කොයි කෙනාගේක දහන්නේ? එතන පොඩ පොඩ කියන්න හිටියම මහා ගොඩක් එකතු වුණාම ഘോഷාවක්නේ. එහෙනම් අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කියන දේ ප්‍රතිඵල සහිත වෙන්න ඕනේ. Tamanta මෙලව පරලොව දෙලවටම අර්ථයක් වෙන්න ඕනේ. නිකාම වචන කීකී හිතියටම හදියන්නේ නැහැ. බොරු කියන්ට එපා, කේලම් කියන්ට එපා, සැඩපරුස වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා. ලක්ෂ්‍ය පවා ප්‍රිය වචනෙට කැමති වුණා. තිරිසන් සතුන් පවා ප්‍රිය වචනෙට කැමති වුණා. එහෙනම් අපි ගැන මොකද දෙවිවරු බලන්න? ධම්මචක්ක දේශනාව කරනකොට මැදම රාත්‍රියේදී එක එක දෙවි දේවතාවියන්ගේ නම් කිය කිය බලන්ට කොසද්ද මනුස්සා වේසුන් කියන සාදු නාද අපි දෙනවා දෙවි දේවතාවියෝ සන්තෝෂ වෙනවා ඒ ඒ ලෝකවල දෙවිවරු ප්‍රීතිමත් වෙනවා වර්ණනා වහන්ට කවුද අකමැති ඒ නිසා හොඳට කාටත් සන්තෝෂ වෙන්න කතා කරන්න කියන එක පිළිබඳව හොඳට හිතලා බලන්න කිව්වනම් වචනයක් ආයතුන් 1000ක් ලවවත් අද්දවන්න බෑ. කිව්වනම් කිව්වා තමයි. වෙනස් කරන්නට බෑ. ශිලා ලේකේව තිෂ්ඨති. කළු ගලේ කෙටු ඉරක් වගේ කායි ස්ථීදයි. වචන වෙනස් කරන්නට එපා. කිව්වනම් කිව්වා. බුදුහාමුදුරුව යථාවාදී තථාකාරී. කිව්වේ කොහොමද ඒකම කළා. කලේ මොකද්ද ඒකම කිව්වා. ඒ උත්තමයන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් වශයෙන් අපි එහෙනම් අවංකමේ වචන භාවිතා කරන්න ඕන. කාටත් ප්‍රසන්න සිතිවිලි ගොනු කරන්න පුළුවන් විදියට වචන කියන්න. ඇහුම්කන් දෙන්නත් පුළුවන් වෙන්න ඕන. අනුන් කියන එකට ඇහුම්කන් දෙන්න. සමන් යොමු කරන්න. සුසුසා සමන් යොමු කිරීම හොඳ ලක්ෂණය. අහගෙනවත් ඉන්න තරම් කාරුණික නැහැ සමහරු. කියන දේ අහගෙන ඉන්න තවත් සමහරු ඉතින් මොකොත් නැහැ අතේ මිටින් දාලා කියන. අහගෙන ඉන්නවා තියා දැක්කම එපා වෙනවා. ඒ විදිහටනේ මේ කඩා පනින ස්වභාවයේ වචන කියන්න එපා. බුරාගෙන පනිනවා වචන. මේ සමහර කතා කරනවා වචනේ භාගෙත. ඇහෙන්නේ නැහනේ. දරුවෙක්ගේ නම ඇහුවම ඒ ළමයා නම සම්පූර්ණ ඇහෙන්න පැහැදිලිවම කියන්නේ නැහනේ. තුන් හතර පාඩක් අහන්න ඕනේ. එතකොටයි නම කියන්නේ. නමට ගැලපෙන්න වැඩක් නැහැ. නම නම් හරි දිගයි, ලස්සනයි, අලංකාරයි. ඒ උනාට වැඩ ප්‍රතිඵලයක් නැහැ. වචනේ නමට ගැළපෙන වැඩ නැහැනේ. නම නම් හරි ලස්සනයි. සඳුන්. සඳුන් කියවම කොයිතරම් උතුම්ද වනේ ගස් බොහොමයි. සඳුන් ඇත්තේ ටිකමයි. කැලේ තියෙන තරම් ගස් සඳුන් ගස්ද? සඳුන් ගස් අඩුයි. සඳුන් කොයිතරම් උතුම්ද සිසිල්ද සුවඳද? මේ සඳුන් ළඟ ඉන්න බෑනේ ගඳේ. සුවඳ හැමන වැඩ කරන්te පෑ සඳුන්. පියුමි මලක් වගේ පියුමි කියවකෝ නපුඩුකම ඉහවහන්නේ සුභාසිනී සුභාසිනී ඊ타මත්ම මිහිදි වචන කියන වටිනා වචන කියන සුභාසිනීගේ කටේ තියෙන්නම බොරුව අන්නේ ඒකයි අපි කියන්නේ නමට ගැලපෙන්න වචන තියෙන්න ඕනේ ජීවිතෙත් එහෙම අර්ථවත් කරගන්න නමට ගැලපෙන්න වැඩ වැඩ මොකුත් නැහැ දන්නේත් නැහැ නම තියෙනවා මොනවා නැතත්. ඒ නිසා හැමදෙනාම ඒකත් මතක තියාගන්න. උත්තමයන් වහන්සේලා අනුගමනය කරන පිරිසක් වශයෙන් අපි හැමදෙනාම අර්ථවත්ව කටයුතු කරන්න ඕනේ. තේරුමක් ඇතුව ඒ කටයුතු කරන්නට ඕනේ. එතකොටයි වැදගත්කමක් තිබෙන්නේ. මේ බණ දේශනා කරනවායි කිව්වේ මොනවද? බුදු පියාණන් වහන්සේ දේශිත කළ ධර්මයේ එකක්වත් අහක දාන්න එකකුරක් නැහැ. ඒ තරම් අර්ථවත්. සෑම තැනකදීම සෑම දෙයකදීම අපට ඒ තරම්ම තේරුමක් ඇති කරවනු. විමුක්තිය ළඟා කරනවා. තරුණ කුමාරවරු පිරිසක් තම තමන්ගේ ආභරණත් උස්සන් පැනලා ගිය කාන්තාවක් හොයාගෙන යනවා. බුදු පියාණන් වහන්සේව හමු වෙනවා. දැක්කද ගෑනු කෙනෙක් යනවා. බඩමුට්ටු උස්සගෙන අනුන් ගැන හොයනට වඩා තමන් ගැන හොයන එක නරකද? එක පදයයිනේ කිව්වේ. කුමාරවරුන් අහනවා ගෑනු කෙනෙක් යනවා දැක්කා. බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා. අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හෙව්වොත් නරකද? එච්චරයි කිව්වේ. සත්‍ය වටහා ගන්නනේ. මේ තරුණ කුමාරවරු 1000 පැවිදි වෙනවා රහත් වෙනවා එක වචනෙට. ඔබ වහන්සේගේ ප්‍රසන්න ඉරියව් දැක්කම හරි ලක්ෂණයි ප්‍රියශීලී. කවුද ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ? මොනවද උන්වහන්සේ කියන බණ? මගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදු පියාණෝ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලෝකයේ සියල්ලම හේතුන්ගෙන් හටගත්තු ඵල. ඒවයි ස්වභාවයෙන් නැතිවීමයි. වනපද දෙක කියනකොටම පොලිත පරිබ්‍රාජකයා මෙන්න සෝවාන් වෙලා. පද දෙකයි කිව්වේ. මේ බලන්න දැනුම බලන්න වචනවල අර්ථය සැනයකින් තේරුම් ගන්නවා. ඇත්ත නෙන්න. මේ පිළිබඳව හොඳ කාරවම අපි හිතන්නට ඕන. මගේ වචන කොහොමද මා කියන தત્ත්වය කොහොමද? සියලු දෙනා මේ ගැන හිතට අරගෙන සංවර වුණොත් අන්තිම වැදගත්. මේ බණ දේශනා පැවැත්වීමේ වැදගත්කමත් ඒකයි. ශ්‍රී ලංකා වාසී සකල ජනතාවට මේ මාහැඟි පින්කමෙන් ලැබුණු ප්‍රතිඵලය ආනිසංස ප්‍රමාණයි. එබැවින් ඒ සියලු දෙනාටම ඔබටත් අපටත් දෙවියන්ට මේ බණ ඇසීමේ පිණෙන් නිවනින් සැනසීම ලැබේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාකට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති ධර්ම ශ්‍රවණාන් සම්පෙන් සැමටම නිවන් සැප ලැබේවා. ඒ ධර්ම දේශනාව පැවැත්වුවේ ವಿಶ್ವ ಕೀರ್ತಿ ಶ್ರೀ ಧಮ್ಮಭಾನಿ ಶಾಸ್ತ್ರಪತಿ ವಿದ್ಯಾವಿಶಾರದ ಪೂಜನೀಯ ಮಿನ್ನವತ್ತೆ ರತ್ನಜ್ಯೋತಿ ಸ್ವಾಮೀಂದ್ರನನ್ ವಹನ್ಸೆ